විජේසිරිවර්ධන ආයිබෝන් සකිසන්ද සිතිජ සංතාගාරයේ අදත් අපි වාඩි වෙලා ඉන්නවා එකිනෙකාගේ මූණ බලාගෙන. ඔබ දන්නවා සිතිජ සංතාගාරය අපේ හදවතේ මනසේ ඉම් ගල් සමහරට පුළුවන් නම් ගලවලා දාන්න උත්සාහයක් දරන කතා බහක්. සමහරට මම තනියමත් ඔබත් එක්ක කතා කරපු වෙලාවක් තියෙනවා. නමුත් මම බොහෝ වෙනාට කියලා තියෙනවා මා සමග සකි සඳහකට වශයෙන් මම මගේ මිතුරෙක් තමයි මම මේ සංසාරගාරයට එක් කරගෙන ඉන්නේ කියලා. මේ මම එක් කරගෙන ඉන්නේ බලාපොරොත්තුවක් නැහැ මේ වැඩසටහන් මාලාවේදී. මේ අපි හිතමු විද්වතෙක්, ලේඛකෙක්, එහෙම කට්ටියක් නෙවෙයි කියන්නේ. මං අනගහගෙන ඉන්නේ මගේ යාළුවෙක්. මගේ මිතුරෙක්. අදත් මා සමග මගේ ඉතා ප්‍රාණ සම මිතුරෙක්. බොහෝ කාලයක් වුණ අඳුරන බොහෝ දේවල් කතා බස් කරන්න හැකියාවක් තියෙනවා මිතුරෙක්ව මම එකතු කරගෙන ආවන්. ඔහු අඳුලා දෙන එක ටිකක් ප්‍රශ්නයක්. එතනින් අපිට අද සාකච්ඡාව පටන් ගන්නත් පුළුවන්. මම ඔහු දන්නා කාලෙින්ද ඔහුට කිව්වේ ක්‍රිෂ්ණ කියලා. නමුත් ඇත්ත වශයෙන් ඔහු කැමති සහ අපේ දැන් සහෘද ජනයා ඔහු අමතන්නේ විෂ්ණු වාසු නමින්. විෂ්ණු ආයිබෝන්. নমস্কার. අද සාකච්ඡාව ක්‍රිෂ්ණා මම එහෙම ටිකක් මට පුරුදු නිසා එහෙම කියන්නම්. මම කැමති අපි දෙන්නගේ මේ කතාබහට ආරම්භක උද්දෘතයක් ගෙන්න මගේ තව සංකේසඳක් ඉන්නවා ලාල් හැගොඩ. ලාල් හැගොඩ ඉතින් දෙයක්කාරයක අපේ රටේ සහෘදව දන්නව හෝ ඊටාම විශිෂ්ට ඡායාරූප ශිල්පියෙක් නමුත් මම වැඩියෙන් කැමති හෝ කවියෙක් කියලා හඳුන්වන්නේ. ඔහුගේ ඡායාරූපත් එක් පැත්තෙන් ඔහුගේ කාව්‍ය ආත්මයේ ප්‍රකාශ නිසා ඊයේ පෙරේදා ඔහු මට තැපෑලින් එවලා තිබුණ කුඩා පොත් පිංචක්. කලින් ඔහු මෙවැනිම කුඩා පොත් පිංචක් අහමුසුති මිලි කියලා. දැන් මෙවර ඔහු ලිව්වා ආඹු සිතුවිල්ලම නොවේ කියලා පොත්පිංච. ඒ පොත්පිංච ආරම්භ වෙනවා චූටි කවකින් පුංචි කවකින්. ඒ කවිය මෙහෙම. කඳුලක් හා සතුටු කඳුලක් වෙන වෙනමගෙන රසායනාගාරයේදී පිරික්සමි. සියුම්ව පිරික්සමි. අතරද්දකින්ද මගේ වැටුනේ අන්වීක්ෂය දිනුනිය කැබැල්ලෙන් කැබැල්ලට මේක ගැන ඉතින් ගොඩක් දේවල් කියන්න පුළුවන් <laughs> ක්‍රිෂ්ණ. මේ වැඩේ ඇනලයිස් කරන වැඩනේ විද්‍යාව කරන්නේ ජීවිතේ කඩලා බිඳලා විශ්ලේෂණය කරනවා කියලා කියනවා. අපේ ජීවිතේ යමක් හොයාගන්න පුළුවන් දෙකින් කියන එක තමයි මට දිගින් දිගටම ඇති වෙලා තියෙන සැකය. අපි ජීවිතයේ තේරුම් ගන්න යද්දී අථාර්ථයේ තේරුම් ගන්න ජීවිතයේ ගැන අපි කල්පනා කරද්දී මොන වගේ ප්‍රවේශයක් මොන වගේ ක්‍රමයක් මොන වගේ විදිහෙන්ද අපි පාවිච්චි කරන්නේ අත් වශයෙන් අපි ජීවිතේ ගොඩනගාගෙන යන්නේ කොහොමද කියන එක ඒ ඇතුලේ තියෙන මහා ප්‍රහේලිකාව කියලා මම කියන්නේ කියන මහා පුදුමාකාර දේ මේ වගේ අන්වීක්ෂයකින් අල්ලලා කෑහිලට හොයලා කඩලා හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ උද්ෘතයකින් අපි ජීවිතය ගැන කතා කරමු කියන කතන්දරේ ඉඳලා තමයි ක්‍රිෂ්ණටත් මම අද යෝජනා කරේ. ඇත්තට මම කැමති අද ක්‍රිෂ්ණගෙන් අහන්න මොනවද මත ජීවිතය ගැන දැන් ඔබ දශක පහක් පහු කරලා මං හිතන්නේ. හරි 56ක් වෙනවා. හැරිලා බලනකොට සමහරට මුල්ම අඩවි මුල්ම පියවර දිහා උනත් බලද්දී අපි හොයා පාදාගත දේ අද මගේ ජීවිතේ මම තේරුම් ගන්න විදිහ හෝ මගේ අද තියෙන අරමුණු ආදියත් එක්ක බලද්දී සමහරට මේ ආපු පියවර ගැන වැඩියෙන් මතක් කරලා මා අක්ක අපේ සහෘද සකිත සමගම බෙදාගන්නේ මොනවයින්ද කියලා අපි දෙන්නට පටන් ගන්න පුළුවන් මම ඔබට ආරාධනා කරනවා මම දන්නවා මමත් ආචාර්ය සුනිල් දේශවර්ධනව දශක ගාණක් තිස්සේ දන්නවා මමත් ඔහුට පටන් ගත්ත දවසේ ඉඳලම කතා කරේ සුනිල් අයියා කියලා. මම ඒ ඒ ලෙන්ගතු කමින්ම කතා කරන්න. සුනිල් අයියා මේ ගොඩාක් මිනිස්සු මට හම්බෙලා තියෙන අයගෙන් 90%ක්ම පිරිස කතා කරන්න කැමැතිම කොටස තමයි ඔවුන්ගේ ළමා කාලය. ඊට පස්සේ පාසල් කාලේ මම කතා කරන්න අකමැතිම කොටස තමයි මගේ ළමා කාලය සහ මගේ පාසල් කාලය. මොකද මගේ ළමා කාලය අපි මේ දරිද්‍ර පවුලක් නෙවෙයි යමක් කමක් තිබිච්ච උඩරට පවුලක් නමුත් ඒ ඒ මම බලාපොරොත්තු වෙච්ච පරිසරය ඇතුලේ නෙවෙයි මම ජීවත් වුනේ සියලුම දේවල් අවශ්‍ය භෞතිකව අවශ්‍ය වෙන සෑම සියලු දෙයක්ම ලැබුණට මානසිකව මම බලාපොරොත්තු වෙච්ච ආධ්‍යාත්මිකව මම බලාපොරොත්තු වෙච්ච දේවල් මට ලැබුණේ නෑ ජීවිතේ. කොහොමද අපි කියන්නේ මොන වගේද ක්‍රිෂ්ණ කියන්නේ මොන වගේද ඔබ හරියටම එතනින් දැන් උදාහරණයක් විදිහට දරුවෙක් විදිහට අපි බලාපොරොත්තු වෙන ආදරය සෙනෙහස දෙමාපියන්ගේ සෙනෙහස බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා අපේ අවටින්න පිරිසගෙන් මට නොලැබුණේ මේක තමයි ඉතින් මම ඒකට මගේ දෙමාපියන්ට දොස් කියන්නේ නැහැ ඒගොල්ලන්ට තිබිච්ච වගකීම් ප්‍රශ්නත් එක්කලා ඒ පුළුවන් ප්‍රමාණය තමයි දුන්නේ දන්නේ. දන්න ක්‍රමයනේ. දන්න ක්‍රමය. ඔව්. දන්න විදිහට ජීවත් වෙනවා. ඉතින් නමුත් මම ඉන් එහාට දේවල් බලාපොරොත්තු වුණා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මගේ ළඟ. ඒ කියන්නේ නෙවෙයි. <laughs> සහ මම මේ පොඩි කාලේ ඉඳලම මේ අප්‍රමාණ දැනුම් පිපාසාවකින් පිළිච්ච කෙනෙක්. ඉතින් මගේ ජීවිතයේ ගත වුණේ මහනුවර මහජන පුස්තකාලය, ඇමරිකානු මධ්‍යස්ථානීය, බ්‍රිතාන්‍ය කවුන්සිලය වගේ තැන්වල. එතකොට ඒවත් එක්කලා ගැළපෙන්න මට කතා කරන්න කට්ටිය ගෙදර හිටියේ නැහැ. ඉතින් ඒ මම ඇවිල්ලා කතා කරන දේවල් gedaraye දැක්කේ එක්ක පඬිතකමක් විදිහට, එහෙම නැත්නම් පිස්සුවක් විදිහට. ඒක මනව ඊටාම දැඩිව මානසික කම්පාවට ලක් කරපු හේතුවක් වුණා මට. ඒක මම මෙහෙම හිතනවානේ අර ඒ කාලේදී අවශ්‍ය වෙන දෙමව්පියන්ගෙන් හරි කාගෙන් හරි එන්න ඕන සහෘදභාවය කියලා කියන මිනිසෙක් විදිහට අපිට ලිංගතුව බය නැතුව සීමාවකින් තොරව කියන්නේ තමන් ආරක්ෂා කරගැනීමේ විශේෂ වුණ අවශ්‍යතාවකින් තොරව අවශ්‍ය හුවමාරුව ගනුදෙනුව වගේ දෙකක දෙයක ගැටලුව ඔබ කියන්නේ නේද දැන් දැන් ඔය ආරක්ෂාව ලෙන්ගතුකමක් නැති වෙනකොට ලෙන්ගතුකම දෙන අයව සොයාගෙන යන්න පටන් අර ගන්නවා එතනදී තමයි අපිට ආරක්ෂාව නැති වෙන තැන. අපි අපයෝජනයට දක් වෙන්න දරුවන් අපයෝජනයට ලක් වෙන්න පටන් අරගන්න ඉතින් මම මේ අත්දැකීමට මුහුණ දීපු කෙනෙක්. ඒක නිසාම මම මේ ඉතාමත් අනාරක්ෂිත ළමා කාලයක් ගත කරපු කෙනෙක් මානසිකව. හරි. එතකොට දැන් හිතා වැදගත් කතා බහක්ම කියන්නේ ප්‍රශ්නයක් මට අතුවිගෙන එනවා. දැන් අද එනකොට ඒ කාලේ අපි කියමු අතික්‍රමණය කරගෙන එහෙම නැත්නම් ඒ තුවාල තිබුණත් ක්‍රිෂ්ණ මෙහෙම වැඩි කරගෙන එනකොට යම් කිසි තමන්ගේ ක්‍රමයක් තියෙන්න ඕන තමන්ගේ පාරක් තියෙන්න ඕන ඒක සුවපත් වීමේ ක්‍රමය. අනේ මේක තමයි වැදගත්ම දේ අපිට හොයා පාදගන්න. මම ක්‍රිෂ්ණකට යන්න ඉස්සෙල්ලා මම කැමති විනාඩියක් මගේ කතන්දරේ මතක් යමක් ඔබට කියනවා කියලා තිබුණා දන්නේ කලින් ක්‍රිෂ්ණට මගේ ළමා කාලේ අනුරාධපුරේ ගියුනේ තිසාවව සම්පූර්ණ ළඟ අසබඩ දෙමෝපියෝ හරීම කාර්යබහුලව හිටියේ නමුත් උන් මට හරියට ආදරේ දුන්නා හැබැයි ඔබ කියන වගේ කතන්දරයක් මගේ තිබුණා ඒක මේ එහෙම නරක විදිහටම නෙවෙයි උනේ ඒ වටපිටාවයි පරිසරයයි නිසා මට කියන්න බෑ මම තනිකමකින් පෙළුණා කියලා මට හැබැයි කවුරුත් හිටියෙත් නෑ ඒක يعني මගේ යාළු මිත්‍ර හිතයට මට තිබුණා ප්‍රශ්නයක් ඒ මට ගනුදෙනු කරගන්න ඕන විදිහේ පිරිසක් කවුරුත් හිතේ නැහැ ඉතින් මොකක් හරි හේතුවක් නිසා අපේ මහජන පුස්තකාලය තාම හොඳ පුස්තකාලයක් ලංකාවේම අනුරාධපුර පුස්තකාලේ. ඉතින් මගෙත් පැහි කමක් වුණා නිවාඩු දවස්වල ගිහිල්ලා පොත්පත් ගේන එක. පොත්පත් ගෙදර හත අටක් ගේන සමහරට මේ සතියන්තයට. ගිරලා පොතත් අරගෙන මම යන්නේ වැවට. සමහරට වැවට ගිහිල්ලා පොත් කියවන දැන පොත් නැතුවත් වැවට විශාල වශයෙන් වැවට වෙලා ඉන්නවා. ඒ කාලේ මට කියන්න බෑ මේ ඇත්තටම මොනවද වෙලේ කරේ කියලා. ඒ වැව ගැන මම පුදුමාකාර විදිහට දන්නවා පිසාව ගැන. ඒ කාලේ අද වගේ නෙමෙයි දැන් ගියාම දුක හිතනවා සාවව ගැන වටපිටාව පරිසරය ගැන. ඒක තිසෙම නිෂ්කලංක පරිසරය. කවුරුත් රැවට දැස්සේ නැහැ වතුර ඒක සුද්ධ වූ ජලය වගේ හිතුවේ කිසි කෙනෙක් වතුරට දැස්සේ නැහැ වාහනයක් දැම්මේ නැහැ වතුර බියමෝල මුළු ප්‍රදේශන වතුර දුන්නේ එකෙන් ඒක නිකන් සම්ප්‍රදායක් වගේ තුනයි නෑ සුද්ධ ස්ථානයක් විදිහට හැමෝටම හිතුනේ මට ඒක කිලි පිටියක්ද ජීවත් වෙන තැනක්ද දේවල් හොයාගන්න තැනක්ද මොකද්ද කියලා කියන්න බෑ. ඉතින් මට හැබැයි දැන් ඔක තමයි අපි දෙන්නගේ ළමා කාලේ තියෙන මම හිතන දෙවිදිය. ඒ කාලෙත් මම ගොඩක් දේවල් ජීවිතේට හොයාගත්තා ඔය තිසාවයන් ඇතුලේ. දැන් ක්‍රිෂ්ණගේ තියෙන වෙන අත්වසින් ගැටලුවක්. ඒ කොහොමද සරීප වුණේ? මෙහෙමයි මගේ ගෙදර වත්තේ අපේ මායිමේ මහවැලි ගඟ ගලනවා. ඉතින් මම හැකි සෑම අවස්ථාවකම ගෙදරින් මගේ ජීවිතය ගලවලා උදුරලා අරගෙන මේ පරිසරයත් එක්කලා තමයි මම ජීවත් වුනේ. ඒකට මම පසු කාලීනව ලංකාවේ තාලවාද්‍ය ශිල්පීන් බවට පත් වෙනවා. එහි අත්පොත් තබාගත්තේ මමමයි. ওই මම මේ තනි වෙලා ගංගායනට ගියාම ගංගායනේ තියෙන උණ ගහේ <laughs> උණ පුරුක් වලට මේ කෝපි කෝටු දෙකකින් තලන්න පටන් අරගත්තා. ඊයා ඒ වගේ මතුවෙච්ච නාද ඒවට මම ඇලුම් කරලා මම දැන් මට හේතුවක් හොයාගත්තා ගෙදරින් අයින් වෙලා ඉන්න. දැන් මේ මේ පෙර මේ උණ වලට වාදනය කරන. ඊට පස්සේ ගඟත් එක්කලා මගේ ලොකු ගනුදෙනුවක් තිබ්බා. මම අන්න එක තමයි දේ මේ කියන්නේ අපි අනාගතයට සමහරට අපි කල්පනා කරන්න ඕන දේ පරිසරත් එක්ක සම්බන්ධයි. ඒ අතිශය සම්බන්ධයක් එන්නේ නැතුනම අපි හරි දුක්පත් වෙනවා. ඔය අපි අසනීප වුණාම සනීප කිරීමේ හැකියාවක්, සෝපත් කිරීමේ හැකියාවක් ආත්මීය වශයෙන් වෙනවා නම් ප්‍රහොඳ වෙන්න පුළුවන්. නැත්තම් නරක වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිතීම ටිකක් ඩේන්ජරස් වැඩක්. අනුතුරුදායක වැඩක්. ගස්වල වැඩි ගස් හිතන්නේ. හැබැයි ඒ නිසා ඒගොල්ලන්ගේ ශක්තිය හරි පිරිසිදුයි. දැන් මම මේ ගිය අවුරුද්දේ ප්‍රාණිකීලින් නැත්නම් ප්‍රාණ ශක්තිය සමග රෝග සුවපත් කිරීමේ ක්‍රියාවලිය ඉහළටම ඉගෙන ගත්තා. ඒ වෙලාවේ තමයි මට තේරුනේ මම මේ ගස් බදාගත්ත එක කොච්චර පිටු බහලක් මට වෙලා තියෙනවද ඔව් ඒ පුංචි කාලේ ඒ ව්‍යාධීන් ගොඩ ඇවිත් තියෙන්නේ මේ ගස්වල ශක්තිය නිරන්තරයෙන්ම මට ලැබිච්ච නිසා කියලා මම පසු කාලීනව පසක් කරගත්තා. ගස් වැල් අතරට යෑම ගස් සමග සම්බන්ධේ මම හිතන්නේ ඒවා හරීම මනුෂ්‍යයාට හරි වැදගත් දේවල්. සමහර ලෝක රටවල් මේක හොඳටම තේරුම් ගන්න තියෙනවා. අත් වශයෙන් අසනීපයි සුවපත් කිරීම සඳහා ඒගොල්ලන්ට වෙනම අර පොරස් තෙරපි කියලා කියන පුළුවන් කැලා විසින් සූපත් කරන වැඩ පිළිවෙල අද තියෙන ජපානයේක තැන. ඒකට මම දන්නවා මම බොහෝ කාලකට පෙර සෝවියට් දේශේ ඉන්නකොට ඒ ලැත්වියා ලිට්වියා වගේ රටවල මේ අද මේ බෝල්ටික් සී එක අසල මේවල ඒ නගරවල ආසන්නයේ ඉස්පිරිතාල හදන්න පටන් ගත්ත ඒගොල්ලෝ මේක තේරුම් අරන් කැලෑ නැන්දේ. ෆයින් කැලෑ නැන්දේ විශේෂයෙන් ඒකේ අදහස් දෙන්නේ මේ විවිධ අර සුවපත් කිරීමේ වැඩ පිළිවෙලට මේකෙන් උදව්වක් ලැබෙනවා කියන අදහස. ඉස්සරට වඩා දැන් ඒක දන්නවා. ඉස්සර ඒක එච්චරම හිතලා දුන්නේ රස රසායනික ජීව රසායනික හේතු තමයි ඉස්සර හිතුවේ. දැන් ওই ශක්ති හේතුව එමින් පවතින. කෘෂි අමතක වෙන්නේ ඉස්සරන. ඔය ඔබ කීගෙන ආපාර පරිසරය සුවපත් කිරීම වැඩි. ඔබ කැමති තැනකට මතක් කරන්න ගෙනියන්න යමින් මට මතක් වෙන මහා සංගීතඥයෝ දෙපළ දෙවිදියක. ඒගොල්ලෝ දෙන්නා පරණ එක්කෙනෙක් මුගක් පරණයි. රුඩ්විග් බිතෝවන්. ජර්මන් සංගීතඥ. එයාගෙත් ඔය හිත හොඳටම වැටිච්ච වෙලාවල් තියෙනවා නිතාම බරපතල විදිහට හැම මානසිකම විශේෂයෙන් කලාකරුවන් ඒ වෙලාවලදී තියෙන්නේ විතව නැතර ඔක්කොම දාලා කැලේට ඇවිදින්න කියන කතාව තමයි. ඒ ගිහිල්ලා එනකොට සමහරට මොකක් හරි අලුත් නාදමාලාවකුත් එක්ක ගෙදර ඇවිල්ලා තියෙනවා. ඔයගෙම එකක් තියෙනවා රුසියානු මහා සංගීතඥ රහ්මානිනොෆ්ගේ. රහ්මානිනොෆ්ගේ තිබුණා ජීවිතේ ලොකු අර්බුද සංඥා. ඔහු පළවෙනි සංවර්ධනය කරලා ඊට පස්සේ කාලයක් කරන විශාල අර්බුදයක්. එතන ජීවිතේම අර්බුදයක්. කාලයක් කිසිම දෙයක් නොකර ඉන්නවා. එයා හිතන යට දෙනේ හර මොනවද කරන්න බෑයි කියලා. ඊට පස්සේ එයා කියනවා ඇත්ත වශයෙන්ම එයා සුවපත් වෙන්න පටන් ගත්තේ කැලේ විදින්න පටන් ගත්තෙන් පස්සේ. අපිට මොනාරි අහන්න බැරිද? ඔව් දැන් අපි මේ සුවපත් කිරීම ගැන කතා කරන නිසා <laughs> මා ළඟ තියෙනවා Michael Jackson Heal the World ගීතය. අපි ඒක ආසාසින්. about um, the generations and this day we want to make it a better place for our children and our children's children so that they they they, they know it's a better world for them. and think they can make it a better place. There's a place in your heart, and I know that it is love. better place. ක්‍රිෂ්ණ මේ ගීයට ස්තුතියි. මම හිතන්නේ ඒක ලස්සනයි. අනිත් එක ඉතින් අර හොඳ ඕනම කලාවක තියෙන අර බරපතල අභියෝගාත්මක සංනිවේදනයක් එතනින් සිද්ධ වෙනවා මනුෂ්‍ය වර්ගයට නේද මේ කාලේ. ඔව් අනික මේ මම අමතක වෙන්න ඉස්සරලා කියන්න ඕනේ මම ආගම් දෙකක් අතරේ දෝලණය වෙමින් හැදුණු වැඩුණු ළමෙක්. මගේ පියාගේ මුල් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මයිසූර් නගරයේ ටකිට්ටු ගෝපාලපුරම් කියන ගමේ මගේ මව උඩරට ඉතින් මම මේ ගමේ පන්සලෙන් නම් පොත සකස් කර බුද්ධ ගජ්ජේ නාමාශ ශතකයේ ප්‍රත්‍ය ශතකයේ මරණානුස්සතිය කියන අතරේ මහනුවර කෝවිලි ශාස්ත්‍රීයෙන් වේද ශ්ලෝක ඉගෙන ගත්තා. ඒ ඒ ඒක නිසා දැන් අර බෞද්ධ ගැඹුරුවටම බෞද්ධ ධර්මය හදාරද්දී පන්සලේ ඒ නියුන තැන තමයි කෝවිල. තවිල් නාදස්වරම් හඬ හඬින් මම බොහොමයක් බොහොම මගේ සිත නියුණා. අදටත් ඉතින් මම මේ කැමැතිම තැන තමයි කෝවිලට සවස් යාම විශේෂයෙන් සන්ධ්‍යා වන්දනම් පූජාව නාද නාදත් සම්බන්ධයි. ඒ නාද වලින් මගේ මගේ ව්‍යාධීන් සියල්ල සුවපත් වුණා කියලා තමයි අදටත් එහෙම තමයි වෙන්නේ. මට මේ ක්‍රිෂ්ණ අපි වැඩසටහන අවසන් වේගන කිට්ටුමින් ඉන්නේ. නමුත් අපිට තව වට දෙක තුනක් ගැට වශයෙන් කතා කරන්න ඕන කතා නොකර බෑ. නමුත් මම කැමති මේ ක්‍රිෂ්ණ කියන කාරණෙත් එක්ක මේ සංගීතය වගේ දේවල් නැත්නම් කලාව පොදුවේ සංගීතයේ විශේෂවත් අරන් මතක් කරන්න කල්පනා කරන්න එතකොට අපේ ජීවිතය සම්පූර්ණයෙන් අපි ගොඩනගාගෙන යන දෙයක් නේද කියන්නේ. එතකොට එනවා මේ ඔය- දැන් ওই කෝවිලේ ශබ්ද කිසියම් හේතු කාරණා වගේක් නිසා කිසියම් මිනිස්සු එක තමන්ගේ පාර කෙනකොට නිර්මාණය කරපු ගොඩනගපු දේවල්. ඒ අපේ ජීවිතේට එකතු වෙනවා. ඒ අපේ ජීවිතේ ඒක නිසා සකස් වෙනවා. ඒතර අපේ ජීවිතය ගැන ඔන්න ඔය සකස් වීම ඔක්කොමත් එක්ක යන්නේ. බැරි වෙලාවත් නිකමට මම ඔබට කිව්වා ওই කෝවිලයි ওই ශබ්දය මනුෂ්‍ය වර්ගයට තිබුණ නැහැ කියලා මොන වගේ ජීවිතයක්ද අපිට තියෙන්නේ. එතකොට අර විද්‍යාඥයෙක් ගත කරන දියතයක් තියෙයි. අන්න ඒක තමයි මම හිතන්නේ මෙන්න මෙතන තමයි තාම ලොකුම වැදගත් දේ ජීවිතේ ජීවිත අපි නිර්මාණය කරගෙන යන්නේ. ඒ නිර්මාණයේදී විශේෂයෙන් කලාකරුවා හරිම කේන්ද්‍රයයි. අපි ආදරය කරන සියලුම කලාකරුවෝ සංගීතඥ වෙන්න පුළුවන්, දෘශ්‍ය කලාකරුවෝ නැත්නම් වෙනස් ආකාරයේ නවකතා කතිකපල්ලි අපේ ජීවිතේ නැවත ගොඩනැගීමට යන ඒ අපි එකතු වෙලා තමයි මේ ගොඩනැගීම කරගෙන යන්නේ. ඒකට කිසිම සූත්‍රයක් නැහැ. බැරි වෙලාවත් අපි අයිසෙක් නිව්ටන් හරි සමහරවිට අයින්ස්ටයින් නොහිටියත් ඒගොල්ලෝ සොයාගත්ත දේවල් යථාර්ථය පිළිබඳ ඔය කොට ඔය කොටස භෞතික ජීවිත රසායනික ලෝකය භෞත ජීවිතාත්මක ලෝකය ආදී ඒගොල්ලෝ නැතත් කවුරු හරි ඒවා කිසියම් කාලෙක පහුවෙලා හරි හොයාගනි. හැබැයි මගේ තර්කය තමයි මම හිතන විදිහ තමයි නිව්ටන්ලා හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2500කට ඉස්සෙල්ලා හොයාගෙන තිබෙච්ච දේ නේද කියලා. එතකොට නෑ එතන එතන තව තවත් ටිකක් ගැඹුරු එකක් තියෙනවා නිව්ටන්ලත් එන්න හේතුවක් තියෙනවා. ඒ ගමනේදී අර ගොඩනගන ගමනේදී හේතුවක් විදිහට තමයි ඒගොල්ලොත් මතුවෙන්නේ. අවසානයේ ගොඩනැගීම තමයි. හැබැයි මට හිතෙනවා මට හරියම ඕන කමින් කියන්න ඕනේ දැන් උදාහරණයකට සරච්චන්ද්‍ර ලංකාවේ නොහිටියා නම් වෙන්න තිබුණා. නොහිටියා නම් විතරක් නෙවෙයි සරච්චන්ද්‍ර අවුරුදු 30කට කලින් ඉපදුනා නම් ওই සරච්චන්ද්‍ර වෙන්නේ නැහැ. <laughs> සම්පූර්ණ වෙන කෙනෙක් නෙවෙන්නේ නේ. එතකොට මේ ගොඩනැගීම අපේ ජීවිතයේ ගොඩනැගීම. එතකොට ඒ කලාකරුවන්ගේ ජීවිතයක් නැතුව ඒ ගොඩනැගීම නැතුව සමහරට අපිත් එකතු වෙලා මේ යන ගමනක් නැතුව අපි එකතු කරගෙන ගොඩනගාගෙන නැතුව අපේ ජීවිත හුඟක් මේ ජීවිතේ නෙමෙයි. මේ ජීවිතය කියන්නේ අපි ගොඩනගාගෙන යන ජීවිතේ ගොඩනගා ගැනීම සම්පූර්ණ අපේ අතේ තියෙන නිසා අපි වගකීම් දරන්න ඕන කියන කාරණේ තමයි අපිට හිතා ගන්න තියෙන්නේ. එතන තමයි අත් වශයෙන් ආරම්භක ආගමවල මුල තියෙන්නේ. මේ වගකීම් පිළිබඳ ප්‍රශ්න. අපේ කාලේ ක්‍රිෂ්ණ ඉවරයි. අපි අපි අපේ සංසංගාරයේ යාළු මිත්‍රෙන්ට ආයුබෝවන් කියන වෙලාව ඇවිල්ලා අපි ඊගාව වතාවක හම් වෙනතුරු ඔබ සියලු දෙනාට ආයුබෝවන්. දමයන්ති කොළඹගේ අපිට කාරුණිකව තාක්ෂණික වශයෙන් උදව් කරන වැඩසටහන කරගෙන යන්න බොහොම ස්තුතියි. teacher. චින්තනයේ සහ හදවතේ ඉම් කල් කලවන සංතාගාරය. ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. නිෂ්පාදනය රාජිත දිසානායක.